භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ඉද භික්කවේ භික්ඛු අරඤ්ඤ ගතුවා රුද්ධ මූල ගතුවා ශුඤ්ඤාගාර ගතුවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උතුම් කායං තනිධාය පරිමුඛං සතින් උපට්ඨ සෝ සතෝව අස්සසති සතෝ පස්සසති දීගංවා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති සස්සං ආපස්ස සන්තු රස්සං පස්ස සාමීති පජානාති සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බ කාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම්භයං කාය සංඛාරං පස්ස සිස්සාමි තිසිද්ධති ලෝකාග්‍ර සම්මා සම්බුද්ධ වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනයේ නගාල කායානුපස්සන සතිපට්ඨානෙහි කර්මස්ථාන 14 අතරින් පළමුවෙන් වෙන ආනාපාන සති කර්මස්ථානයේ ප්‍රදාන සූත්‍ර පාඨයක් කියතියි. ආනාපාන සතිය මහා පුරුෂ භාවනාව. ලෝ පහළමී වදාරණ සියලුම සරුවක්ඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ආනාපාන සති කර්මස්ථානයේම පාදක කොටගෙන සියලු අර්පණා කර්මස්ථාන සමෘද්ධිමත් කොට ලෝතුරා බුදුබව පැමිණෙනවා. අපේ සරුවක්ඥන් වහන්සේද ගෝමුලාරාඩ අරා වැඩ ඉඳගෙන වජ්‍රාසන රූඪව තමන් වහන්සේ ආරම්භ කොටවාගානේ ආනාපාන සති කර්මස්ථාන ආනාපාන සති කර්මස්ථානයේ රූපාවචර ධ්‍යාන චතුස්කයම ප්‍රතිලාභ කොටගෙන ඉන් අනතුරුව සියලුම අර්පණා කර්මස්ථාන සපරු කරගත් ඒ කියන්නේ දස කසින ඒ වගේම අනුස්සති භාවනා තුළින් කායගත සතිය ආනාපාන සතිය ඊළඟට දස අසුභය බ්‍රහ්ම විහාර සතර සහ අරූප කර්මස්ථාන සතර සියල්ල 30යි මේ අර්පණා කර්මස්ථාන 30ම උන්වහන්සේගේ බෝධි මූලයේදී සම්පූර්ණ කළා අප දැන් මේ පවත්වාගෙන යන භාවනා කමඨම් පිළේ අනුපිළිවෙලක් මේකමයි. ආනාපාන සති කර්මස්ථාන භාවනාවෙන් රූපාවචර චතුර්ථ ධානයේ දක්වා චිත්ත සමාධි වඩා ඉන්වනතුරුව ද්වක්ඛින්සාකාර ප්‍රථම ධාන චිත්තයක උපදවන්න. එයින් නවතින්නේ ඊළඟට දස අසුභ කර්මස්ථානයෙන් ප්‍රථම ධ්‍යාන 10 උපදෝ. නැවත ශරීරයෙහි අට්ටි කොට්ටාසේ අරමුණු කොට ආධ්‍යාත්මික අට්ටියෙහි ඕදාත වර්ණය සුදු වර්ණය අරමුණු කොට ඕදාත ප්‍රශ්න පරිකාරම කරනවා. නමුත් ආධ්‍යාත්මික సంతානයේහි වර්ණයක් නිසා ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්නේ ඒ නිසා ආධ්‍යාත්මික වර්ණයක් බාහිර ශරීරවල අට්ටික සංඥාව උපදවාගෙන එහි ගෝධාත සුදු පාට අරමුණු කොටගෙන ගෝධාත කසර නිමිත්ත පහල කරගෙන එයින් රූපාදක ධ්‍යානට පුෂ්පය උපදවන එයින් නවතින්නේ බ්‍රහ්ම විහාර ධ්‍යාන 528 බැගින් උපදවන එවාගෙම වර්ණ කසන සියල්ලත් නීල කසන, පීත කසන, ලෝහිත කසන, දැන් ගෝධාත කසන කියවුණා ඒ සියල්ලත් භෞතික වශයෙන් සියල්ලක් සම්පූර්ණ කරනවා. තවත් කැමැතිනම් යෝගාවචරයාගේ ශක්තිය ඇතනම් අරූප ධ්‍යාන හතරක් පුදුමයි. මේ විදිහට අර්පණා කර්මස්ථාන සියල්ල සම්පූර්ණ කරන යෝගාවචරයා ධ්‍යානුසතිය මරණානුසතිය උපචාර වශයෙන් වඩනවා. ඊළඟට ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ත්‍යාගානුස්සති දේවතානුස්සති සහ උපසමානුස්සති කියන මේවා තමාගේ මන අපයට වඩන්න පුළුවන්. එතකොට සම 40 කර්මස්ථාන තුලින්ම අර්පණා කර්මස්ථාන 30ක් උපචාර කර්මස්ථාන 8ක් 10ක් සම්පූර්ණ කරන්න පුළුවන්. එයින් ආ ඊළඟට කැමති නම් ආහාරයේ ප්‍රතිකූල සංඥාවක් පුරුදු කරලා ධාතු මනසිකාරයට හැරෙනවා. අවසානයේ හැරෙන ධාතු මනසිකාරයටයි මක්නිසාද විදර්ශනාවට පාදක වන ලෙසයි. සතර ධාතුන්ගේ ලක්ෂණ අරමුණු කොටගෙන ධාතු කර්මස්ථානයේ වඩා අනුපෙළවෙලින් අර රූප පරිග්‍රහ නාම පරිග්‍රහ ආදී වශයෙන් ditthi visuddhiය සම්පූර්ණ කරන්න ඉදිරිපත් වෙනවා. සිංහාට ඉතින් විදර්ශනා භාවනා මාර්ගය ඉදිරියට යාගන්න ක්‍රම සලස්වන. ඉතින් අපි මේ පවත්වාගෙන යන භාවනා මනසිකාරයේ මුල තමයි ආනපාන සතිය. ඒ ගැන තාමත් පැහැදිලි උපදේශ දේශනා කරන අපේ පාවුසයාඩෝ ස්වාමීන් වහන්සේ හෙට රාත්‍රියේ ශ්‍රී ලංකාවට වඩිනවා. උන්වහන්සේ වැඩිහාම මේ පිළිබඳව වඩාත් අපට කරුණු තේරුම් කරගන්න අවකාශ ලැබෙනවා. එතකොට දැන් මෙතෙන්දී අපි සලකන්නට ඕන මේ සූත්‍ර පාඨයේ සඳහන් වන බුද්ධ අනුශාසනාව. කායानुපස්සනා සතිපට්ඨාන 14ක් තියෙනවා. එින් පළමුවෙන් ආනාපාන සතියයි. ඒ කෙසේ වඩන්නේද කියන එක මේ සූත්‍ර පාඨයෙන් දේශනා කළා. ආරණ්‍ය, දුක්ඛ මූල, ශූන්‍යාගාරී කියා විවේකස්ථාන තුනක් දේශනා කරලා තියෙනවා. ඒ ඒ විවේකස්ථාන තුන අර දස පලිබෝධයන්ගෙන් තොර වූ තුනක් ස්ථාන වෙන්නට ඕනේ. ඒකට ආවාස පලිබෝධ තියෙනවනේ අසප්‍රාය ආවාස 18ක්ම ඒ වායින් තොර වූ තැනක් වෙන්න ඕනේ මේ ආරණ්‍ය හෝ රුක්ක මූල හෝ ශූන්‍යාගාර හෝ. එතකොට ඒ තමාට සුදුසු ස්ථානයක් තෝරාගෙන නිසීදති පල්ලංකං ආභුජිත්වා උදුං කායම් පනිදායේ ඒ කියන්නේ පద్මාසනයේ ඌරුබද්ධ ආසනයේ බැඳගෙන උඩුකය කෙලින් තබාගෙන වාඩි වෙනවා. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කර්මස්ථාන නිමිත්තට සිහිය මනාව පිහිටුවාගෙන මේක මූලික උපචාර විද්‍යයි. ආනාපාන සතියෙන් ධාන උපදවන්නට මේ විදිහට විවේක පරිසරයක් සහ ඉරියව් පැවැත්මක් අවශ්‍යයි. උජුං කායම් පනිදාය කියන මේ වචනයෙන් උගන්වා වදාලේ අපේ ශරීරයෙහි පිට කොඳු යට තේලි 18ක් වෙන කුරු මේවා එකින් එක උණු පොරු පෙලක් වාගේ ඉරුජුව තිබුණොත් බොහෝ වේලාවක් වාඩි වී ඉන්න පුළුවන්. ආනාපාන සතිය වැඩිීමේදී සිංහල පැයෙන් තුනකට වඩා එක ඉරියව්ව පවත්වන්න ඕනේ චිත්ත සමාධිය වඩා තහවුරු කරගන්න. ඒකට සිංහල පැයෙන් පැය 3ක් 3මාරක් කියනකොට ඉතින් ඒ කාලය තුල අපට වේදනාවක් ඇති වෙන්න තියෙනවා. අපේ ශරීරයේ ඉස්සරහට හෝ ඇලේට හෝ නැමිලා තියෙනවා නම් පොඳුරට පෙළ නැමීම නිසා පොඳුරට පෙළේ තියෙනවා යුණු කියක් දැතිවැනි කටු දෙපැත්තට. ඒවා මාංශ පේශි වල තෙරපීමෙන් වේදනාවක් එනවා. වැඩි වෙලා ඉන්න බැරි වෙනවා. ඒකයි මේ ඇදෙනතු ඉරිකුව වාඩි වීමට අවශ්‍ය වන්නේ. වේදනාවක් නැතුව තමයි වැඩි වේලාවක් ඉරියව්ව නොසෙල්වී තබා ගන්න පුළුවන්. අනිත් කාරණය තමයි මේ ආස්වාස ප්‍රස්වාස අරමුණ සියුම් දෙයක්. දැන් වෙනත් අරමුණු භාවනාවට ගන්නකොට භාවනාව යෙදෙන්න යෙදෙන්න අරමුණ වැඩි වැඩියෙන් පැහැදිලි වෙනවා. ආනාපාන සති කර්මස්ථාන අරමුණු නෙමෙයි මෙනෙහි කරන්න කරන්න සියුම් වෙනවා. ඒ නිසා සියුම් වූ හුස්ම රැල්ල පිටකොන්ද ඇදනම් ග්‍රීවය ඇදනම් සමහර විට නොදැනියයි. නාසිකාග නොදැනියයි. ඒ නිසා උඩුකය දෙල්ලක් හොඳට කෙලින් තියෙනකොට නාසිකාග හොඳට සියුම් වූද හුස්ම රැල්ල දැනගන්න පුළුවන්. ඒ නිසා උඩුකය කෙලින් තබාගෙන වාඩි වීම අත්‍යවශ්‍ය වෙනවා. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන තැන මෙතන සිහිය පිහිටුවා ගන්න ඕන තැනක් තියෙනවා. මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා අරමුණට අභිමුඛව. අරමුණට අභිමුඛව කියන්නේ දැන් අපේ ශරීරයෙහි ද්වක්ඛින් සාකාරය නම් තැන් තැන් වල කොටාස බලන්න වෙනවා. ඒ වගේම කසින භාවනා කරනකොට ඒ කසින නිමිති ශරීරයෙන් පිටස්තරව බලන්න වෙනවා. අසුබ නිමිති ශරීරයෙන් පිටස්තරව බලන්න තියෙන්නේ. වාගේම බ්‍රහ්ම විහාරයට ගන්න සත්‍ය ප්‍රඥාක්තිය තමන්ගෙන් පිටස්තර දේවල්. නමුත් මේ ආස්වාස ප්‍රස්වාස දෙක නාසිකාග හොඳට තියෙන දෙයක්. අපේ ග්‍රීවයෙන් උඩ තමයි හිත වැඩ කරන ඉන්ද්‍රිය ධර්ම පහක්ම තියෙන්නේ. චක්කු, සෝත, ඝාන, જીවහා, කාය පහක්ම තියෙනවා. ඊළඟට හදේ වස්තු විතරයි මුත්තේ පපුවට සම්බන්ධව තියෙන්නේ. සතුටුමි වීමෙන් උද හිත වැඩ කරන ඉන්ද්‍රියන් වැඩියෙන් පවත්නා බැවින් අපි යම් දෙයක් අරමුණු කිරීමේදී ඇහෙන් දක්නවා වගේ තම අරමුණු කරන්නේ. දැන් අපි ඇහ පියාගෙන හිතන රුවන්වලි සෑගෙන. හරියට ඇහෙන් බලනවා වගේනේ රුවන්වලි සෑගෙන බලන්නේ අපි මතක තියෙන හැටි. ඒ වගේ. ඒ නිසා මේ ඇහැට බොහොම සමීපයි සිත. ඔය ඉන්ද්‍රිය හයෙන් කියන්නේ පසින්දුරංගෙන් මුල් තැන ඇහැට ලැබෙන්නේ ඒකයි. වැඩිම මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු ගන්න ඇහැ ඒක නිසා ඒ චක්ෂුවට සමීප තැනක් තමයි නාසිකාග. නාසිකාග ආශ්වාස ප්‍රශ්වාස දෙකෙන් හැපෙන තැන හොඳින් බලාගන්න හිතට ලෙහෙසි. හිතට සමීපයි. එතකොට නාසිකා අග පමණක්ම බැලිය යුතුයි කියන එක පුරාණාචාර්යයන් වහන්සේලාගේ උපදේශයයි. දීගෝ රස්සෝ ච අස්සාසෝ පස්සාසෝ පිච්චතා දිසු චක්කාරෝ වන්නා වත්තන්ති නාසිකග්ගේව භික්ඛුනු නිගාකාරින් කියවෙන විසුද්ධි මාර්ගයේ තියෙන්නේ පටිසම්භිදා මාර්ගයේ තියෙනවා සමන්ත පාසාදිකා විනයට කතාවේ තියෙනවා ගංගට්ට කතාවේ තියෙනවා මේ ගාථා මේක කියන්නේ ඒ යෝගාවචර භික්ෂුවගේ ආස්වාස ප්‍රාස්වාස ආරමුණ දීර්ඝ වශයෙන් හස් වශයෙන් ආස්වාස ප්‍රාස්වාස හතර නාසිකාග්‍රේහි පවතින. ඉතින් නාසිකාග්‍රේ ව කියන්නේ නාසිකාග්‍රේ වා කියන මේ නිපාතයත් එක්කයි. නාසිකාග්‍රේ වා මුඛ නිමිති ඒවා. ඒ කියන්නේ උඩු තොල. නාසිකා අග හෝ උඩු තොල හෝ පුෂ්ප රැල්ල වැදෙනවා තියෙනවා. සමහර කෙනෙකුට නාසිකාග දැනෙන්නේ උඩුතොල දැනෙනවා. සමහරට නාසිකාග පහසුවෙන් දැනෙනවා. ඒතකොට ආශ්වාස ප්‍රශ්වාස දෙක නාසිකාග හැකෙන කැමසිකේ පිටුවා ගැනීමයි පරිමුඛං සති උපත පිටුවා ගැනීමයි. ඒතකොට මූලික උපචාර විදිහ දේශනා කොට අදාළ තථාගතයන් වහන්සේ භාවනා කර්මස්ථානි එපාදා වදාළා. තුමුද සෝ සතෝව අස්සසති සතෝ පස්සසති මේ මුළු කර්මස්ථානයේ මේ වචන දෙකට ඇතුළත් වෙනවා සතෝව අස්සසති සතෝ ඒව අස්සසති එතන ඒව කියන නිපාතය පස්සසති කියන වචනයට අධ්‍යාහාරයි සතෝ ඒව පස්සසති තේරුම් ගන්න සිහියෙන් ආස්වාස කරයි සිහියෙන් ප්‍රස්වාස කරයි ඒ සිහියෙන් ආස්වාස ප්‍රාස්වාස කරනවා කියන්නේ උපන්දා පටන් මේ ආස්වාස ප්‍රාස්වාස තියෙනවා. නමුත් ඒක සිහි කරන සිරිතා බොහෝ දෙනා නැහැ. යෝගාවචරයේ පමණයි සිහි කර යුතුයි කරන්නේ. එතකොට සිහියෙන් ආස්වාස කළ යුතුයි සිහියෙන් ප්‍රස්වාස කළ යුතුයි. ඒ සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කළ යුතු ආකාරය අද 16කින් බුදුරජාණන් වහන්සේ විස්තර කරන දෙවැනි තැන්වල මෙය පද 16කින් තෝරලා තියෙනවා. ඒකන චතුර්ථ ධානයේ දක්වා අරිහත්ත්වයේ දක්වාම පද 16 සම්බන්ධ ආනපාන සතිය. ඒකට දැන් මෙහිදී බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උපදේශයේ ඒ පද හතරෙන් තෝරලා තියෙන්නේ කොහොමද? සෝ දීඝං වාස සන්තෝ දීඝං වාස සාමීති පජානාති. ඒකට සිහියෙන් ආස්වාස කරන්නේ කොහොමද? දික් මේලාවක් වැඩි වේලාවක් හුස්ම ගන්නවා නම් ඒ වැඩි වේලාවක් හුස්ම ගැනීම නුවණින් සිහියෙන් දකින්න. මේ පජානාති කියන්නේ එතන සිහි නුවණින් දකින්න. දීගම් වා පස්සසන්තෝ දීගම් පස්සසාමීති පජානාති. දීර්ඝ වේලාවක් හුස්ම හෙළනවා නම් ඒ බව නුවණින් දැනගන්න. පස්සං වාසසන්තෝ රසං අසසාමීති පජානාති. කෙටි වේලාවකින් හුස්ම ගැනෙනවා නම් කෙටි වේලාවක හුස්ම ගන්න බව දුරුදා. අස්සං වාපස සන්තෝ රසං පසසාමි පජානාති කෙටි වේලාවක හුස්ම පිට කරනවා නම් කෙටි වේලාවක හුස්ම පිට කරන බව නිඳනගා. දැන් කද ක්‍රම දෙකයි එතන. සබ්බකාය පටිසම්මේධ්‍යස සිස්සාමීති සික්කති කියන්නේ ඒ ආස්වාස කය ප්‍රස්වාස කය සියල්ලම දකිමින් ආස්වාස ප්‍රස්වාස කිරීම පුරුදු ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස දෙකේ ආරම්භයක් පැවැත්ම අවසානයක් කියන අවස්ථා තුන මුලැඳාග ආරම්භයේ මුල පැවැත්ම මැද අවසන් වීම අග ඒකට ආස්වාසයේ මුලක් මැදත් අග ප්‍රස්වාසයේ මුලක් මැදත් අග මනමින් දකිමින් ආස්වාස ප්‍රස්වාසයේ සිට සියදී ගැනීමයි සබ්බකාය පටිසංවේදී කියනවා. ඊළඟට තමයි පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමි සිත්ති පස්සම්භයං කාය සංඛාරං පස්ස සිස්සාමි සිත්ති. මේ ආස්වාස ප්‍රස්වාස ඉරියව් පැවැත්ම සාන්ත වෙන්න වෙන්න සිතේ පැවැත්ම සාන්ත වෙන්න වෙන්න සංසිඳෙනවා. අසබ්යයක් ඇති වෙනවා. අසන්තියේ එක් ආස්වාස ප්‍රස්වාස නොදැනෙන තරමටම සංසිඳියනවා. ඒ නොදැනුණා නාට ආස්වාස ප්‍රාස්වාස නැවතුණා නෙමෙයි. සියුම් බාටක වුණා. ඒකක් සමානෝලින් දැනීමෙන් ආස්වාස ප්‍රාස්වාස කලිතුයි. මෙන්න සතෝව අසසති සතෝ පසසති කියවදාල උපදේශයේ මුල් පද හතර. එතකොට දැන් අපි මේ පවත්වාගෙන යන කමඨහම් පෙරට මේ හතරක් සෑහෙනවා. ඉදිරියෙන් තව තියෙනවා සම්බන්ධ කරුණු. දැන් අපි මේ ආනපාන සතියේ වැඩිීමේදී සිහිය පිටුවා ගන්න ඕන කොහොමද? ඒකයි සතෝව අසසති සතෝ පසසති කියන මේ කමඨාරට මුල. පරිමුඛං සතින් මුපට්ඨෙත්වා සිහිය පිටුවා ගන්න ඕන කමක් තියෙනවා. ඒ කියන්නේ නාසිකාග දකුණු දොරටුවේ හෝ වම් දොරටුවේ හෝ හුස්ම හදමින් ඇතුල් වෙනවා පිට වෙනවා. ඒක පෑයෙන් පෑයට මාරු වෙනවා. සෑම පෑයකදී මේක මාරු වෙනවා. හැබැයි සමාවට නාසිකා සිදුරු වල සෙම් pali බෝධාදී කියනකොට වරු නොවි කියන්න පුළුවන්. නමුත් ස්වභාවික වශයෙන් සිංහල පෑ දෙකමාරක පාරක් දැකින් ආස්වාස ප්‍රස්වාස මාර්ග. සිංහල පෑ දෙකමාර කියන්නේ ඔඩ්ලෝසු පෑයෙන් එක පෑයයි. උදේ 6 සිට 7 දක්වා එක නාසිකාසුදින්තු වැඩ කරන්නේ. ඊළඟ පෑය අනිත් නාසිකාසුදින් මේ විදිහටයි මේ ආස්වාස ප්‍රස්වාස ධාවනයේ සිද්ධ වෙන්නේ. එතකොට දැන් ඒ හැපෙන තැන නිමිත්තක් වශයෙන් දැනගෙන කියන්නේ එතන සංකේතයක් කරගෙන කුෂ්ම ටිකයි බලන්න ඕනේ. අපි හැපෙනවා කියලා මෙනෙහි කළොත් ඒක ආනපාන සතිය නෙවෙයි විදර්ශනාවක්. දැනෙනවා කියලා මෙනෙහි කළොත් ඒකත් විදර්ශනාවක්. ආනපාන සති සමාධි භාවනාවක් නෙවෙයි. ඒ වගේම වායෝ ධාතුවක් කියලා හිතුවොත් ඒක විදර්ශනාවක්. ධාතු මනස්කාරය. රූපයක් කියලා හිතුවොත් ඒකත් ධාතුවේ රූප කර්මස්ථානයක් ආනපාන සතිය නෙවෙයි. ඒක නිසා හුස්ම කියන සංඥාව පහළ කරගෙන ඒ හැපෙන තැන සංකේතයක් වශයෙන් ලකුණක් වශයෙන් තැනක් වශයෙන් හිතාගෙන අර හුස්ම වැඩ කරන හැටි හොඳට හරිදු කරන්න මේක තමයි අර සතෝව අසසති සතෝ පසසති එකමනක් නෙමෙයි සමහර විට මේක වඩා දැනගන්න ඕනේ කියලා ඕනකමින් හුස්ම ගන්න හෙලන්න පුළුවන් එහෙම කළොත් එයින් අපහසුතාවක් නැති වෙනවා එනිසා ඕනකමින් හුස්ම ගන්නේ හෝ හෙලන්නේ හෝ රඳවා ගන්නේ හෝ නැහැ. ඉබේම ස්වභාවයෙන්ම හුස්ම ගැනෙන හැටි තමන් මෙනෙහි කරන්න ඕනේ ඊළඟට හුස්ම රැල්ල ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ල පවත්නා කාලය දික් වෙන්න පුළුවන්. ඒ මේ දීර්ඝ ආශ්වාසය දීර්ඝ ප්‍රශ්වාස කියලා හිතන්නේ නැහැ. ඒ දික් බව නුවණින් දකීම පමණයි. ඒ සඳහා කරන්නේ තම මෙනෙහි කරන වචනය වැඩි වේලාවක් මෙනෙහි කිරීම. ආස්වාස ගන්නකොට ආස්වාස ආස්වාස ආස්වාස ආස්වාස ආස්වාස හිමින් විදසමාසි නැතුව ඒ වාර කීපයක් මෙනෙහි කරන්න පුළුවන් දික් කුෂ්ම. ඒකයි දීර්ඝ ආස්වාස. ප්‍රස්වාසත් ඒ වගේ. දීර්ඝ ප්‍රස්වාසයක් නම් ප්‍රස්වාස ප්‍රස්වාසය ප්‍රස්වාසය ප්‍රස්වාසය ප්‍රස්වාසය දීප ගානක් මෙනෙහි කරමු. එතකොට දන්නවා මේක දීර්ඝ ආශ්වාසයක් දීර්ඝ ප්‍රස්වාසයක්. කෙටි කෙටි හුස්ම ගන්න වෙලාවල් තියෙන හදිසියෙ. ඒ කියන්නේ ඒක සමහරට බලාපොරොත්තු නැති හැරෙන සිතාසනිකව කෙටි කෙටි වේග වේගින් හුස්ම ගන්න අවස්ථා තියෙන පුළුවන්. එම අවස්ථාවල කෙටි හුස්ම ගන්න මොකින් දැක ගන්න. සමහරට ආශ්වාස ප්‍රශ්වාස වෙන වචනවා සීකරන්න බැරි තරම් කෙටි කාලයක් දෙනවා. සමහර විට. එහෙම වෙලාවේ බලාගෙන ඉන්නවා විතරයි. වචන මෙනෙහි කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ක්‍රමය අර සිහිය පිහිටුවා ගැනීමට අත්‍යවශ්‍ය මනස්කාරයක්. ආස්වාස ප්‍රස්වාස. සමහර විට ඒ වචනේ නුපුරුදු නම් හුස්ම ගන්නවා හුස්ම හෙළනවා කියලා මෙනෙහි කිරීම සෑහෙනවා. ඒකම අපේ පුරාණාචාර්යයන් වහන්සේලා මේ ආනාපාන සතියෙහිදී සිත ඔබිනොබ විහිදී නොයාම සඳහා ගණන් කිරීමක් ගන්නලා තියෙනවා. විසුද්ධි මාර්ගාර්ථ කතාව, විනයාර්ථ කතාව, පටිසම්භිදා මාර්ගාර්ථ කතාව, උභංගාර්ථ කතාව වෙන දැන්වල එකම ක්‍රමයකට මේ ගණන් කිරීමේ පිළිවෙත දක්වලා තියෙන පුරාණ සැලැස්ම. නමුත් සමහර ආචාර්යයන් වහන්සේලාගේ අත්දැකීම් අනුව ඒ ගණන් කිරීමේ ක්‍රම හදාarලා තියෙනවා. ද මේ පා අවශ්‍යාඩෝ ස්වාමීන් වහන්සේ ගණන් කිරීමේ ක්‍රමයක් උගන්වන බොහොම සරලයි. ඒක යෝගාවචරයට බොහොම පහසුයි. ඒකත් කරලා බැලීම හොඳයි කැමතිනම්. ඒකේ පිළිවෙත මෙහිමයි. ආස්වාසය ගැනීමේදී ප්‍රස්වාස කිරීමේදී එකම ගණනක් ගණන් ගන්න. ආස්වාස කරනකොට ආස්වාස 1 1 1 1 1 1 1 1 ප්‍රශ්වාස කරනකොට ප්‍රශ්වාස 1 1 1 1 1 1 අවසාන දක්වා. නැවත ආශ්වාස ගන්නකොට ආශ්වාස 2 2 2 2 ප්‍රශ්වාස 2 2 2 2 ඊළඟට ආශ්වාස 3 3 3 3 ප්‍රශ්වාස 3 3 3 එකම ගාන නිසා පැටලෙන්නේ නැහැ. ඔය විදිහට එකේ සිට 8 දක්වා පමණක් යනවා. අතට මඟ නවතින්නේ නැහැ. අතෙන් යහට යන්නේ නැහැ. ඒ කා අවශ්‍යාඩෝ ස්වාමීන් වහන්සේ උපදේශයක්. ඒක බොහොම සරලයි. එකක් කරලා බැලීම හොඳයි. හැබැයි මේ ගණන් කිරීම දිගට අවශ්‍ය වන්නේ නැහැ. උම ටික වෙලාවක් වාර 7ක් 8ක් 10ක් පමණ ගණන් කිරීම කරලා නැවත මෙනෙහි කරන්නේ මෙන්න මේ අනුබන්ධනා හැටියට. අනුබන්ධනා කියන්නේ හුස්ම වාරයක් පාසා ආස්වාස ප්‍රස්වාස කියන මේ වචනයන් ඒ ආස්වාස ප්‍රස්වාස නිදී ඊළඟට තමයි කුසනා කියන මේ ලක්ෂණය අනුව අර සබ්බකාය පටිසංවේදී බලන්න. ආස්වාස ප්‍රස්වාස පිළිබඳ මුලක් මැදක් අගක් තේන හැටියට එක ස්වල්පයක්වත් අමතක නොවේ ගෙනී කරනවා. ඒක තමයි සබ්බකාය පටිසංවේදී. ඔය අවස්ථාව ටික සම්මුද්ධ වෙනකොට යෝගාවචරයාගේ තිබේම තැන්පත් වෙනවා. මහන්සියක් නැතුව තැන්පත් වෙනවා. අර පස්සද්ධි ගතිය එනවා. ප්‍රීති ගතිය එනවා. ශරීරෙ නොදැනී යනවා. ශරීරෙ සිසිල් වෙනවා. ශරීරෙ පහසුවක් ඇති වෙන සැහැල්ලු වෙනවා. එපමණක් නෙමෙයි. ඒ වෙලාවට තමාගේ సంతානෙ ඉදිරියේ, නාසිකාව ඉදිරියේ උක්කහ නිමිති පහළ වේකෙන්නේ. දැන් පළමින් කලේ පරිකර්ම නිමිති මෙහි කිරීම. ස්වභාවික උෂ්ණ මෙහි කළා. ඊළඟට උක්කහ නිමිති පහළ වෙනවා. උද්ඝාන නිමිත්ත කියන්නේ සමාධි හිතේ සමාධිය සමීප වෙනකොට මේ නාසිකාගයට එන හුස්ම රැල්ලේ වර්ණයක් වගේ පේනවා. ඒ වර්ණේ සමානට අලු පාට, ලා සුදු පාට, ඔයගේ ලා වලාකුලක පාට ඔය විදිහට පේනවා. ඒ පෙනෙන වර්ණයේ දිහා අපි එහෙන් බලන්නාගේ බලන්නේ නැහැ. බලන්න කිව්වොත් ඒක අතුරු දහන් වෙනවා. අපිට තියෙන්නේ ආස්වාස ප්‍රස්වාස අරමුණම මනමින් මෙනෙහි කරමින් ඉදිරියට යන්නේ. ඊළඟට ඒ විදිහට ඒ සමාධි නිමිත්ත පහළ වේගෙන යන අවස්ථාවේ පටන්ම ආස්වාස ප්‍රාස්වාස සංසිඳෙන්න ගන්න. ඒ සංසිඳෙන්න සංසිඳෙන්න ඒකත් මෙනෙහි කරගෙන යනවා කියන්නේ මේ හුස්ම සංසිඳනවා කියලා හිතනා නෙමෙයි. ඒක දැනගන්න. ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරන්නේ තමා දැනගන්නවා සංසිඳීම කියන බව. හැබැයි ඒ සංසිඳීම මුළු ශරීරයටම දැනෙනවා. ආස්වාස ප්‍රාස්වාස දෙක පමණු කරන්නේ මුළු සරුවාංගෙම සංසිඳෙනවා. ඉතින් දැන් මෙහිදී විශේෂයෙන්ම අපි කිය යුතු වෙනවා කාරණයක්. දැන් අපි මීට පෙර විපස්සනා භාවනාවත් සමත භාවනාවත් දෙක යුගනද්ද වශයෙන් තමයි දුකෝසෙන් වැඩි ආස්වාස ප්‍රාස්වාස ආරමුණ මූල කර්මස්ථාන කරගන්නවා නැවත ලැබෙන ලැබෙන අරමුණක් අනුපස්සනා කරමින් සමතයක් විපස්සනාවක් දෙකම වඩනවා ඒකයි අපි මේක කලින් බලපොරොත්තු කරපු පහසු කමටහන් විදිය. ඒක හොඳයි. නමුත් සමාධිය ඈත් සමාධියට වඩා විපස්සනා වැඩි වෙනවා. විපස්සනා වැඩි වෙන්න වැඩි වෙන්න සමාධි නිමිත්ත ප්‍රමාද වෙනවා. ඒක නිසා මෙහිදී අපේ දේශනා කාලයට අනුරූපවම කළ යුතු වන්නේ ඒ අනිකුත් කිසියම් අරමුණක් ගණන් ගන්න නැතුව. ඒවා දෙසේ කිසි උදාන්නේ නැතුව ඒවා හිතින් ප්‍රතික්ෂේප කරමින් ආශ්වාස ප්‍රාශ්වාස අරමුණේම හිත පිටුවාගෙන සද්දයක් ඇහුණා ශබ්දේ මෙනෙහි කරන්නේ අනුපාන සතියව වේදනාවක් ආවත් වේදනාව මෙනෙහි කරන්නේ නැහැ ආශ්වාස ප්‍රාශ්වාස නිමිත්තෙම හිත පිටුවා ගන්න හිත එහා මෙහා විධාරණය කළා හිත මෙනෙහි කරන්නේ ආශ්වාස ප්‍රාශ්වාස අරමුණේම හිතේ යම් කිසි විදියකින් වැඩි වේලාවක් වාඩි වී ඉන්නකොට මේ ධනිස් සමාරු තැන් තැන් වල වේදනාව එන්න පුළුවන්. එහෙම අවස්ථාවක මේ ඉරියව් මාරු කරනවා කියලා මෙනෙහි කරන්නේ නැතුව ආස්වාස ප්‍රාස්වාස දෙකම මෙනෙහි කරමින් සිහිය පිහිටුවාගෙන හිමීට ඉරියව් මාරු කරන්න පුළුවන්. කිසි වරදක් නැහැ. නැත්නම් මේ වේදනාව විඳින්න සමාධි වෙන්න බෑ. වේදනාව අඩු වෙන්නට ඕන සංසිඳෙන්න ඕන සමාධි නිමිති කාලෙදී. ඉතින් මේ විදිහට බාහිර අරමුණු කිසිවක් මෙනෙහි නොකර ආස්වාස ප්‍රාස්වාස අරමුණු මෙනෙහි කරමින් යනකොට අන්න පස්සද්දී පහළ වෙනවා. ඒ පස්සද්ධිය පහළ වෙනකොට දැන් උද්ඝාන නිමිත්ත තව තවත් පැහැදිලි වෙවි පැහැදිලි වෙවි ප්‍රභාස්වරයෙන් පටන් ගන්න. මුලින් උද්ඝාන නිමිත්ත ඈත් වෙනවා, මෑත් වෙනවා, ඉස් වෙනවා, පාත් වෙනවා, ලොකු වෙනවා, කුඩා වෙනවා, නැති වෙනවා, ඇති වෙනවම තියෙනවා. නමුත් ඊළඟට අපේ සමාධි නිමිත්ත ඉතා ප්‍රභාස්වරව පහළ වෙන අවස්ථාවක් ලැබෙනවා. සඳ බණ්ඩලක් වාගේ, එමෙන්නත් සුදු පාට වලාකුලක් වාගේ, සුදුම සුදු පාට පුළුන් ගොඩක් වාගේ තම තමාගේ සංඥාවේ தත්ත්වය අනුව පහළ සමහර කෙනෙකුට මේ ස්වල්ප ප්‍රමාණයක් සමහර කෙනෙකුට කුල්ලක් තරම් එහෙම නැත්නම් විශාල වට්ටියක් තරම් සමහර කෙනෙකුට බම්බයක් තරම් විස්කම්බය තා සමහර කෙනෙකුට මුළු කාමරේම පැතිරීගෙන ওই විදිහට එක එක විදිහට ආලෝකය පහළ වෙන්න පුළුවන්. ඉතින් බොහෝ යෝගාවචරෝ මේ අවස්ථාවේදී විදිහ බලනවා. ඉතින් බලනවා බැලුව ගමන් මේක ඈත් වෙනවා වෙනස් වෙනවා. ඒ නිසා මතක තබා ගන්න ඕනේ ඒ ලැබෙන නිමිත්ත කෙරෙහි හිත විහිදුවන්නේ නැහැ. ඒක Taman අත්‍යවශ්‍ය දෙයක්. Taman ළඟට ඒක එනවා. ඒ කමුතුයෙන් නැමිච්ච දෙයක් නෙමෙයි. ඒ පහළ වෙච්ච සමාධිය නිසා ඇතිවෙච්ච සංයජ නිමිත්ත. ඒකට ආස්වාස ප්‍රාස්වාස ආරමුණින් හිත වෙන තැනකට ගියොත් මේක නැති වෙනවා. ඒ නිසා ආස්වාස ප්‍රාස්වාස ආරමුණේම හිත රඳවා ගන්නට ඕන ඒ පේන ආලෝකයේ දිහාට විහිදුවක් නැති. ඒක ස්වභාවයෙන්ම නාසිකාගට එන්න පුළුවන්. එහෙම ආවේ නැත්නම් ඒ ආස්වාස ප්‍රාස්වාස ආරමුණ සිහියෙන් බලාගෙන අදිෂ්ඨාන කරන්න ඕනේ මේ පහළ වෙන ප්‍රතිභාග නිමිත්තමට සමීප වේවා කියලා. දෙතුන් සැරයක් හිතනකොට සමීප වෙනවා. මොකද සිත නිසා මේක පහළ වෙන්නේ. සිතන හැටියට ඒක ලං වෙනවා. හැබැයි ඒක සමහර අයට විනාඩියක් දෙකක් තිබිලා නැති වෙනවා විනාඩි 5ක් 10ක් තිබිලා නැති වෙනවා අයත් වෙනවා ඉතින් අපු උත්සාහ ගන්නට ඕනේ වෙලාවේදී මේ ලැබෙන ප්‍රතිභාව නිමිත සාහවරු කරගන්න ඒ සඳහා කල යුතු වන්නේ ඉරියව්ව මාරු කරන්නේ නැතුව හිත යහා මිහා කිසි දෙයකට යොදන්නේ නැතුව ආස්වාස ප්‍රස්වාස අරමුණේම මන සිහියෙන් බලන සිටීමයි එහෙම අවස්ථාවේදී ඒ ආස්වාස ප්‍රස්වාස අරමුණ නාසිකාගටම සමීප වෙලා ආස්වාසයයි ප්‍රස්වාසයයි දෙක මේ ප්‍රතිභාග නිමිත්තක් ඒකාබද්ධ වෙනවා. ඒකාබද්ධ වූ අවස්ථාව තමයි ඉතා වැදගත් වෙලාව. මේ අවස්ථාවේ හිත අරමුණා බාට පැමිණෙනවා. ඒසා තමයි නිමිත්තං අස්සාස පස්සාසා නාරම්මන මේක චිත්තස්ස අජානතෝ ච තයෝ ධම්මේ භාවනා නුපලබ්ධති නිමිත්තං අස්සාත පස්සාසා අනාරම්මන මේක චිත්තස්ස අජානතෝ චතයෝ ධම්මේ භාවනා උපලබ්ධති ඒ ආස්වාස ප්‍රස්වාස දෙකක් ප්‍රතිභාග නිමිත්තක් එක විදිහින් බලන්න බෑ වෙන වෙනම පවතින ආස්වාස වෙනයි ප්‍රස්වාස වෙනයි නිමිත්ත වෙනයි ප්‍රශ්වාස දෙකක් ප්‍රතිභාග නිමිත්තක් නාසිකාග පවත්නා වේලාවේදී බොහෝ සෙයින් උපදේශ ලැබෙන්නේ කිසිවක් මෙහි නොකොට ඒ නිමිත්ත දිවිතාගෙන ආශ්වාස ප්‍රශ්වාස දෙක ගැන මනස සිහියෙන් ගලාන සිටීමයි. ඒක වචන වශයෙන් සිහි කරන්නේ. හැබැයි සමහර යෝගාවචරණ සිහි කරන්න උපදේශ ලැබෙනවා. ඒ වචන වශයෙන් කිසිවක් නොසිතා ප්‍රතිභාග නිමිත්තෙහි හිත පිහිටුවාගෙන ආශ්වාස ප්‍රශ්වාස මනමින් දකමින් ඉන්නකොට විකාර්පණාගත වෙනවා. ඉතින් අර්පණාව කියනක පළමුවෙන් ලැබෙන එක චිත්තක්ෂණයයි. ඒක වෙනස් වෙනවා. නැවත නැවත නැවත පේන ඒ අර්පණාගත වීම සඳහා ආස්වාස ප්‍රාස්වාස ආරමුණේ සිට පිහිටුවා ගන්න පුළුවන්. එහෙම පේලියට හිත පිහිටුවාගෙන යනකොට සමහර විනාඩි 5 විනාඩි 10ක් වොම වැඩි වේලාවක් ඒ தත්ත්වේ හඳුවා ගන්න පුළුවන්. ඒ විදිහට විනාඩි 30ක් විනාඩි 40ක් විනාඩි 60ක් ඒ වගේ වැඩි වේලාවක් මේ අර්පණා පිළිටුවාගෙන ඊළඟට තමයි ඒ සම්බන්ධ මනසිකාරය කරන්න තියෙන්නේ ධානාව. ඒ සම්බන්ධ උපදේශකින් පෞද්ගලිකව භාවනා කර්මස්ථාන සාකච්ඡා කරනකොට කියා දෙන්න ලැබෙනවා. පොදු මේ කියා දෙන්න අවශ්‍ය නැත්තේ සමාජයේ අධිධාරණයට හේතුවක් වෙනවා නේදකොට නිසා දැන් අපි උපදේශ ටික විතරක් මේ විදිහට බලන්නට ඕන. ආස්වාස ප්‍රස්වාස දෙක මුලින්ම අර විදිහට ආස්වාස ප්‍රස්වාස කියන වචන අනුව සිහිපත් කරගෙන යනවා. කැමති නම් ටික වේලාවක් ගණන් කිරීමත් පුරුදු කරනවා. ඊළඟට අර දීර්ඝ ආස්වාස දීර්ඝ ප්‍රස්වාස දෙක Tamanට පවත්නා හැටි සිහිය බලා ගන්න. දීර්ඝ ආස්වාස දීර්ඝ ප්‍රස්වාස කියන වැඩි වේලාවක් උස්ම ගනිමින් එළමින් පවත්නා පාඩය. ඊළඟට කෙටි කෙටි ආස්වාස ප්‍රස්වාස ලැබුණොත් කෙටි ආස්වාස ප්‍රස්වාසක් මූලික කරගන්න. ඊළඟට සබ්බකාය පටිසංවේදී කියා වදාළ පරිද්දෙන් ආස්වාසේ ප්‍රස්වාසයේ මුල මැදාග තුන් තැන පේන හැටියට සිහිදී ගන්න. ඒක තාම අවස්ථිතයක්. මුලේදලම ඒ තත්ති ඕන. නමුත් මේ දීර්ඝ ශාස්ත්‍රස්ස දෙකක් දැකීමි මුලමඳාග දක්න හැටියට පිටුවා ගන්න. මුලමඳාග කියන්නේ ශාරීරික අභ්‍යන්තරයේ තිබෙන මෙහෙම නෙමෙයි. දැන් හට යෝගියන්ගේ ප්‍රාණායාම වල තියෙන්නේ මුල නාසිකාග මැද පපුව අග නාභිය ආශ්වාසය. ප්‍රශ්වාසයේ මුල නාභිය මැද පපුව අග නාසිකාග. ඒක හට යෝගියන්ගේ ප්‍රාණායාම විදියක්. ඒක මේ බෞද්ධ භාවනාවට කිසිසේත් සංසන්දනය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුකයෙන්ම දේශනා කළ තියෙනවා ආස්වාසේ අනුව සිත ශරීරාභ්‍යන්තරයට නොයවිය යුතුයි. ප්‍රශ්වාසය අනුව සිත නාසිකාගෙන් ඉවතට නොයා නොයවිය යුතුයි. මේ විදිහේ යවනවා නම් එහෙම එයින් විශාල වෙනස්කම් ඇති වෙනවා. ඒ කියන්නේ ආනමන, සන්නමන, පනමන, කම්පන, ඉංජන, කම්පන ওই නොයෙක් දේවල් ඇති වෙනවා. ඉස්සරහට නැමීම්, පස්සට හැරීම්, බඹරේක වගේ කැරකීම්, එවාගෙම වෙබිලීම්, තැති ගැනීම් මේ වගේ දේවල් කියනවා. ඒ මොකද ශරීරාභ්‍යන්තරයේ තියෙත යවමින් භාවනා කිරීම වර්ධන. පිටස්තර යවමින් භාවනා කිරීම වර්ධන. ඒක නෙමෙයි මුලම ඇඳගි කියන්නේ නාසිකාග උෂ්ණ පවත්නා තැනම ඒකේ ආරම්භයත් පැවැත්මත් අවසානයත් දක්වා සිහිය පැවැත්වීම. ඒකයි සබ්බකාය පරිසංවේදී. සමහර කෙනෙක් හිතනවා සබ්බකාය පරිසංවේදී කියන්නේ මුළු සකල ශරීරයම බැලීම. ඒක නෙමෙයි. මුළු සකල ශරීරම බලන්න ගියොත් වැරදි. ඒකට ආනපාන සතිය කැඩෙන්නේ දෙක රූප කර්මස්ථානයක් බවට පත් වෙනවා. මුළු කය බැලීම නෙමෙයි ආශ්වාස මුළුල්ල, ප්‍රශ්වාස මුළුල්ල. ආශ්වාසයේ මුලමඳාග තියෙන මුළුල්ල. ප්‍රශ්වාසයේ මුලමඳාග තියෙන මුළුල්ල බලන්න. ඒකයි සබ්බ කායකට සංවේදී. ඉතින් ඒක හොඳට මනාව දිහිට නගා ගත යුතු කාරණයක්. ඊළඟට අසම්භයං කාය සංකාර. මේ අවස්ථාවේදී අපිට වැදගත් කාරණා කීපයක් මතක තබා ගන්න වටිනවා. ඒ මොකද මේ ආස්වාස ප්‍රාස්වාස සංසිඳෙනකොට සමහර යෝගාවචරයන් හටි ගන්නවා මේ මොකක්ද වෙන්නේ යන්නේ කියලා හුස්ම නවතින්න යනවානි කියලා එසේ නොසිතිය යුතුයි ඒ මක්නිසාද හුස්ම සංසිඳීම ඒ භාවනාවේ ලක්ෂණයක් ආනුපාන සති පරමස්ථානයේ ලක්ෂණයක් හුස්ම සංසිඳීම අපේ හිතේ දරක තියෙනකොට වැඩි හුස්ම ගන්න වෙනවා හිතේ දරක සංසිඳෙන්න සංසිඳෙන්න ආස්වාස ප්‍රාස්වාස සංසිඳියනවා ඒකයි ස්වභාවය. එහෙම අවස්ථාවක හුස්ම නැතුවා වගේම තියෙන්න පුළුවන්. එතෙන්දී කල යුතු පිළිවෙත් දෙකක් තියෙනවා. එකක් තමයි හුස්ම හැදෙමින් තිබුණු තැන සංකේත ස්ථානයෙහි සිහි පිටවාගෙන කතරේ කීපයක් එනකොට දැනෙනවා හුස්ම රැල්ල. එසේ නැත්නම් හිතන්න ඕනේ. දැන් සමාධිය හිතන්න පුළුවන් හුස්ම නැති වුණ අනිත්‍යයි අනිත්‍යයි මෙන්න උදේ වේද උදේ වේදක් වගේ හිතන්න පුළුවන්. නෑ ඒක නෙමෙයි තියෙන්නේ. එහෙම හිතන්න ගියොත් සමත භාවනාවෙන් ඉවත් වුණා ඒ වෙලාවට. එහෙම නැත්නම් ඉඳීම, හැපීම ආදී බලන්න ගියොත්, ස්පර්ශය බලන්න ගියොත් ඒ වෙන අරමුණකටපත් වුණා වේ. එහෙම නිසා ආනාපාන සතිය ඉවත් නොවනු පිණිස අටකතා ඥානයන් වහන්සේලා උපදෙස් දීලා තියෙන කරුණු හතක් සිහි කරන්න. ඒ මොකද මේ ආස්වාස් ප්‍රාස්වාස් නැති අවස්ථා හතක් තියෙනවා සත්‍යෙකට. එකක් තමයි මනුලොව මෞකසුප ජීවිතය. අනික මූර්ත ශරීරය අනික දියේ ගිලී සිටීම අනික මූර්ඡා වූ අවස්ථාව අනික නිරෝධ සමාපත්තිය ඒ වගේම චතුර්ථ ධ්‍යාන සමාපත්තිය රූප මේ බඹතලේක ප්‍රදේශෙදී ඒ අවස්ථා හතරේ හුස්මනේ එකක් ගන්න හිතන්න පුළුවන් හැබැයි එකක් දෙකක් හිතනකොට මෙන්න හුස්ම පටන් ගන්නවා මව කුසේ සිටින්නෙකුට ආස්වාස ප්‍රාස්වාස නැත්නම් මම මව කුසේ නෙම උපන් කෙනෙක් මට ආස්වාස ප්‍රාස්වාස තියෙන්න ඕනේ කියලා හිතනකොට මෙන්න ආස්වාස ප්‍රස්වාස දැනෙනවා. ඒ වගේ එකක් ගන්න හිතන්න ඕනේ අවශ්‍ය නම්. මුර්ථ ශරීරයට ආස්වාස ප්‍රස්වාස නැහැ. මම මුර්ථ ශරීරයක් නෙමෙයි. මං සිහියෙන් කන පිටින් ඉන්න කෙනෙක් මට තියෙන්න ඕන හුස්ම කියලා හිතනකොට මෙන්න දැනෙනවා. මූර්ඡාවයකට හුස්ම නැහැ. මම මූර්ඡා වෙලා නැහැ සිහියෙන් ඉන්නවා. තියෙන්නේ. දිය කිලුණු කෙනෙකුට නෑ හුස්ම දිය කිලි නෙමෙයි ඉන්නේ. කොට ඉන්නේ. නිසා මට හුස්ම තියෙන්න ඕන. එතන චතුර්ථ ධානයේදී හුස්ම නැහැ. මම චතුර්ථ ධානයට තවපත් වෙලා නැහැ. මොකද හුස්ම තියෙන්න ඕන කියලා දෙනකොට මේ. ඒ වගේම නිරෝධ සමාපත්තිය තුල හුස්ම නැහැ. මම නිරෝධයකටපත් වෙලා නැති නිසා මම හුස්ම තියෙන්න ඕන කියලා හිතෙනවා. ඒකට හුස්ම දැයි. බබලෝ පන්නකොට හුස්ම නැහැ. මම ඉන්නේ මනුලොව. මට තියෙන්න ඕන හුස්ම මෙනෙහි කරනකොට මෙන්න දැයි. මේ කර්ම හතෙන් එකක් මෙනෙහි කරනකොටම අර නැති වීගෙන ගිය වගේ හුස්ම දැනෙන්න පටන් ගන්නවා. ආනාපානසිතින් ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරමින් ඒ ප්‍රකෘති tattven භාවනා ගෙනියන. ඉතින් හැබැයි ප්‍රතිභාග නිමිත්ත ලැබෙන දැන් පටන් හුස්ම හොඳටම සංසිඳෙමින් තමයි තියෙන්නේ. ඒ සියුම් වූද හුස්ම Taman දැනෙන. Taman දැනෙන කිසි මහන්සියක් නැහැ. හැබැයි ඒ වෙලාවේ අපේ හිත දෝර සංවර කරගන්න අවශ්‍යයි. ඒමක් නිසාද මේ හුස්ම සියුම් සියුම් නිසාම වටපිටාවත් අපට දැනෙන හරිම සාන්ත පරිසරයක් වගේ. වටපිටාව ගැන හොඳට නිවිච්ච බවක් අපට දැනෙන්න පුළුවන්. ඒ වෙලාවේ හිතන්න පුළුවන් වටපිටාව ගැන මේ හිතුවොත් වැරදි. මේ හිතුවොත් තමාගේ සමාධි නිමිත්ත අතුරුදහන් වෙනවා. ඒ වගේම දැන් මගේ හිත දියුණුයි, මට දැන් ගොඩාක් දියුණුයි, මගේ භාවනාව වගේ අනිත් පැයට එම නැහැ. කොහොම හිතුවොත් ඒත් වහාම අතුරුදහන් වෙනවා. එමත් නිසාද ඒවා අනවශ්‍ය උපක්ලේශ සිතිවිලි. ඒවා හිතුවේ හැටි සමාධිය බිඳෙනවා. ඒ නිසා ඒවාගෙන් හිත ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් ওই සමාධි නිමිත් වෙනකොට කොටියෙම පංච නීවරණ ඉවත් වෙනවනේ. පංච නීවරණ ඉවත් වෙනවා. ඒ නිසා පංච නීවරණයන්ගෙන් තොර වූ විස්කම්බන ප්‍රහාණයක් උතන තියෙනවා. උපචාර සමාධියක් තියෙනවා ප්‍රතිභාග නිමිත් වෙනකොට. ඒ නිසාම රැක ගන්න තෝරන්නේ පංච නීවරණ නොවන නොවන හැටියට. ධානාංග ශක්තිමත් වෙන හැටියට. මෙන්න මේ මට්ටම ආරක්ෂා කරගෙන ඒ ඉරියව්ව වැඩි වේලාවක් පවත්වමින් භාවනා දෙන්නෙකුට සැබවින්ම අර්පණා සමාධි පුරවා ගන්න පුළුවන්. ඉතින් අර්පණා සමාධි කියන එක අපේ පුරාණ ආචාර්යයන් වහන්සේලා කියලා තියෙන ඇති ගැඹුරට හිතුවොත් බොහොම අමාරුයි කියලා හිතන්න පුළුවන්. නමුත් මේක අනුපිළිවෙලින් යනවා නම් බොහොම පහසුයි කියන එක අපට තේරෙනවා. එනිසා මේක අනුපිළිවෙලින් අපි ඉදිරියට යන්නට අදිෂ්ඨාන කරගන්න ඕනේ. දැන් කාල වේලාව ඉදිරියට යන බැවින් අපි මෙතෙක් මේ කතාව සමාප්ත කරනවා. නැවත අවස්ථාවකදී තවදුරට මේවා ගැන අපි කරුණු දිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපේ පාවසයාඩු ස්වාමින් වහන්සේ වැඩම කළාම උන්වහන්සේගේ උපදේශ මේ වගේ ප්‍රතිගත කරගන්න පුළුවන් ඒවත් බොහොම වැදගත් වෙනවා ඒවා ඉදිරියට අපිට ප්‍රයෝජනවත් වෙනවා ඉතින් ඒ නිසා අපි මේ භාවනා ක්‍රමයේ දෙවට වඩාන් අධිෂ්ඨාන කරගන්න ඕනේ දැන් මේ ස්වාමීන් වහන්සේ දෙත ලංකාවට වඩිනවා අනිත්‍ය විශේෂයෙන්ම මේ කල්දි විදුණු වර්ධන යෝගාත්මක වඩිනවා. විසින් නමනක පමණ උන්වහන්සේ අපේ මේ භාවනා වැඩසටහනට උපදෙස් දෙන්න පුළුවන් වේවි කියලා අපි හිතනවා. එතකම් මේ දවස් තුනක් අපි මේ පවත්වාගෙන ආ පිළිවෙලටම පවත්වාගෙන යන්න ඕන. වෙනා කරනවා දැන් දින හතක් අදට පිරුණා. ඉතිරි දින දෙකේ මේ විදිහට භාවනාවේ දියුණුවකට පමුණවාගෙන ඒ ගරු ස්වාමීන් වහන්සේගේ උපදේශ තුලින් උන්වහන්සේ මේ ලංකාවේ මේ භාවනා පන්තියේ පවත්වන කාලය තුල අපේ මේ සෑම දිනා වහන්සේටම මේ සම්බන්ධ ඉතාම ගැඹුරට මේ චිත්ත සමාධි උපදවාගෙන මේ අභ්‍යන්තරයට බැහැගෙන දිරියස්කව භාවනා කමඨානේ අභිවෘද්ධියට පැමිණීමට ලැබේවා කියන ප්‍රාර්ථනා කරනවා. එමගින් අපි බලාපොරොත්තු වන සීල සමාධි ප්‍රඥා ගුණ මුදුන් පමුණවාගෙන ධ්‍යාන සමාධි සමාපatti අභිඥා විපස්සනා මාර්ගඵල පිළිවෙලින් පැතු අධිගුණ බෝධිඥානයෙන් ලෝකෝත්තරාමා මහ නිවන් සූමත් වේවා කියා ප්‍රාර්ථනා කරමි